මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ අපි අලුත් ක්‍රමයක් ඇති කරා. ඒත් අපි මේක ආරම්භය විතරයි. අපි කෙටි කාලින සහන විතරයි දුන්නේ. දැන් දීර්ඝ කාලින සහන දෙන්න තියෙනවා. ඒක කරන්න සුළුතරේ ආණ්ඩුව අපි පාර්ලිමේන්තු ඡන්දයෙන් බහුතරේ ආණ්ඩුව බවට කරමු කියලා මම කියනවා. අලුත් විදියකට අපි ආණ්ඩු කරන්න යන්නේ. මට ඕන මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන්න. ඒත් ඒ පාර්ලිමේන්තුව තුළ මඟ පෙන්වන එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් අපි ලබාගෙන තාවරභාවයක් ඇති කරලා මඟ පෙන්වමු කියලා අපි කියනවා. කාටද මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන්? කාටද පුළුවන් ජාත්‍යන්තර කතා කරන්න? කාටද පුළුවන් මේ රටේ ජනතාවගේ පසුම්බි වලට සාක්කුව වලට සල්ලි දාන්න? කවුද හොරකම් කරන්නේ? තු ආණ්ඩු කරන්නේ? අන්න ඒක තමයි අපි ඇති කරන්න ඉන්නේ.